තරම් අන්සැපයක් නොමැත. සදහැවතුනි, ඒ උතුම් වූ නිර්වාණය කරා ඔබව රැගෙන යන බෞද්ධ රූපවාහිනිය සදැහැති ඔබ වෙත sannivedanaya කරන නිවන් මඟ ධර්මදේශනා මාලාවේ සල්ලේක සූත්‍රයේ ඇසුරෙන් සිදු කෙරෙන නවවැනි දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට අද අප සූදානම් වන්නේ. සදැහැති පින්වත්නි සුපුරුදු ලෙසින් මේ නිවන් මඟ අපව රැගෙන යනු පිණිස ධර්ම සභාවට වැඩමවා වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි নমස්කාර පූරකව පිළිගනිමු සාදු සාදු සාදු ගාල්ල ලබුදුව පරිංචි වෛද්‍ය දයානන්ද කොඩිතුවක්කු මහතා සහ තිලකසිරි කාර්යවසම් මහතා ඇතුළු පවුලේ සදැහැති පිරිසයි මෙම උතුම් ධර්ම දානමේ පින්කම සඳහා තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා සාදු සාදු සාදු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 ඒ සඳහා වූ ධර්මානුකූලව අපි තේරුම් ගත යුතු දැනගත යුතු කාරණා එකතු කර ගැනීම සඳහා නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ අපි යම් යම් සූත්‍ර ධර්ම සාකච්ඡා කරනවා. ඉතින් මේ දිනවල අපි සාකච්ඡා කරගෙන ඉන්නේ සල්ලේක සූත්‍රයයි. මේ සල්ලේක සූත්‍රය කියන්නේ අපි හඳුන්වා දීම් කරලා තියෙනවා. නමුත් කෙටියෙන් ආයෙ මතක් කරන්නේ අපේ හිතවල නැගෙන යම්කිසි අකුසල ධර්මයක් තියෙනවද ඒ හැම අකුසල ධර්මයක්ම සම්පූර්ණයෙන්ම අයින් වෙන තුරු කළ යුතු දේවල් මොනවද කියලා දේශනා කරලා තියෙන සූත්‍ර ධර්මයක්. ඉතින් අපිට බය වෙන්න දෙයක් නැහැ. මේ වගේ සූත්‍ර ධර්ම වල තියෙන කාරණා සහ ඒ පරයාය ධර්මයන් අපේ ජීවිතයට එකතු කරගන්නකොට අසරණකමක් දැනෙන්නේ නැහැ පින්වත් මේ. අපිට අසරණකමක් දැනෙන්නේ කර කියා ගන්න දෙයක් නැත්තම්. අසරණකම කියන එකක් තියෙන්නේ කරන්න දෙයක් නැත්තම්. කරන්න දෙයක් තියෙනවා නම් අසරණ නැහැ. ඕනම තැනකදී කරන්න දෙයක් තියෙනවා නම් අපි අසරණ නැහැ. ඉතින් හැම ගැටලුවක්ම හැම ගැටලුවක්ම ජීවිතේ ලැබෙන හැම දෙයක්ම පීඩාකාරී විදිහට දැනෙන්නේ කොහෙටද? හිතටයි. නේද? ලෝකේ තියෙන මේ මේ ළඟ තියෙන ළඟ තියෙන වස්තුන් වලට නෙවෙයි පින්නත් නේ හිතටයි ඒක ඔක්කොම දැනෙන්නේ. අන්න එහෙමනම් මේ සිතට දැනෙන මේ తত্ত্বය වෙනස් වුණා නම් හිත දැනෙන්නට විදිහට සකස් කරගත්තා නම් හිත ඒ වගේ පීඩාකාරී නොවන තත්ත්වයකට පත් කරගත්තා නම් ලෝකේ ප්‍රශ්නයක් ඉතුරු වෙනවද? නෑ ලෝකේ ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ නෑ. එහෙනම් හිත සකස් කර ගැනීමේ වැඩපිළිවෙලයි බුදුරජාන් වහන්සේ දේශනා කරේ. ඉතින් හිතේ උපදින කෙලෙස් ධර්මයන් වශයෙන් තියෙන හැම දෙයක්ම කොටස් 44කට බෙදලා ඒ උපදී හැකි කෙලෙස් ධර්මයන් පිළිබඳව සාකච්ඡා කරනවා පළවෙනියෙන්ම ඒකෙන් ගැලවීම සඳහා නිවන් දැකීම දක්වාම තිබිය යුතු එක ගුණාංගයක් වර්ධනය කර ගැනීම තමයි පළවෙනි පරයාය ධර්මය. ඒකට කියනවා සල්ලේක පරයාය කියලා. දැන් ඊට කලින් සඳහන් වුණා පංච උපාදානස්කන්ධයේ මේ සූත්‍රයේ මුලදී මේ අත්තන්ට මතක ඇති අපි සාකච්ඡා කරා. මොකද චුන්ද තෙරුන් වහන්සේ අහලා තිබ්බා මොනවා හරි සාස්ත්‍රතාදී ලෝකය ගැන ඇති වෙන දෘෂ්ටීන් හෝ අත්තනා තමන්ගේ ආත්මය අනුව ඇති වෙන අතුලාන්තයෙන් ඇති වෙන දෘෂ්ටීන් සියල්ල නැතිවීම සඳහා කළ යුතු දේ කුමක්ද කියලා තුන්ද තෙරණුවන් විමසපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ පංචපාදානස්කන්ධය මම මගේ මගේ ආත්මය කියලා දැනෙන්නේ නැති විදිහට යථාභූත ඥාණයෙන් දකින්න කියලා. ඉතින් මේ පිළිබඳව අපි බොහෝ දේවල් සාකච්ඡා කරා. ඊට පස්සේ ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන මට්ටම් වලටපත් වීම සල්ලේකය නොවන බව සල්ලේකය කියලා කියන්නේ කෙලෙස් කැපීම සල්ලේක කරණය කියලා කියන්නේ කෙලෙස් ඉවත් කර ගැනීම කෙලෙස් කැපීම නැති කිරීම සියුම් කිරීම කියන අදහස් වලින් සල්ලේකය කියලා කියනවා එතකොට කෙලෙස් ධර්මයන් අයින් කරන්න බැහැර කරන්න නැති කිරීම සඳහා කරන වැඩ කටයුත්තේදී මේ අපිට ඒ ඇතිවන්නා වූ කෙලෙස් ධර්මයන් නැති කිරීම සඳහා පළවෙනියෙන්ම කරන්න ඕනේ අදිෂ්ඨානයෙන් මම මේ කෙලෙස් වලට යට වෙන්නේ නැහැ කියලා දැඩි සිතක් උපදවා ගැනීම. හරිද? මං ඒ විදිහට වෙන්නේ නැහැ. අනිත් අය එහෙම වුණාට මම වෙන්නේ නැහැ. අනිත් අය හිංසාකාරී වුණාට මම නම් එහෙම වෙන්නේ නැහැ. අපි නම් එහෙම වෙන්නේ නැහැ. අපි ශාන්තව ඉන්නවා කෙලෙස් සමුවේ කොහොම හරි ශාන්තව ඉන්නවා කියලා අපි මේ පටන් ගන්න වැඩපිළිවෙල පින්නත් නේ හරියට නපුරු තැනකින් ඉහළට ඔසවා ගත්තා වාගේ නපුරු තැනකින් අපි ඔසලා උඩට ගත්තා වාගේ වෙන්න ඕනේ. ඒක කෙරෙන්න ඕන අපේ සිතෙන්මයි. ඉතින් සිතේ උපදින හිංසාකාරී අදහස් ප්‍රාණඝාත අදත්තා දාන කාම මිත්‍යාචාර මුසාවාද පිසුනා වාච පරුසා වාච සම්ප්‍රප්පලාප මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා සංකල්පනා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා වාචා, මිත්‍යා ආජීව, මිත්‍යා සති, මිත්‍යා සමාධි, මිත්‍යා විමුක්ති, මිත්‍යා ඥාන ඊළඟට ඒ ඇති වෙන තීන මිද්ද ස්වභාවයන්, උද්දච්ච ස්වභාවයන්, විචිකිච්ඡා ස්වභාවයන්, ක්‍රෝධ, උපනාභ, වෛර මේ විදිහට අපි බොහෝ දේවල් සාකච්ඡා කරා මේ ඇති වෙන එක එක එක එක ඇති වෙන ගුණමක ස්වභාවයන් කපටි ස්වභාවයන් ඊර්ෂියාව තමන්ගේ නැති ගුණ පෙන්වන ස්වභාවය සට මායා ආදී වශයෙන් අපි කතා කරා බොහෝ දේවල් ඒ අකුසලයන් පිළිබඳව මම නැවත නැවත පසු මතක් කරන්නම් ඒ හැම අකුසලයක් එක්කම මගේ ළඟ ඉන්න මිනිස්සු ජීවත් වෙනවා එතකොට කපටිකමින් ජීවත් වෙන අය දැක්කහම ඒ කට්ටියගේ ජීවිත සමහර වෙලාවට <clears throat> නේද බොරු කියන අය, හොරකම් කරන අය ඉතින් ලස්සනට ජීවත් වෙනවා. නේද? ඒවා දැක්කහම අපිටත් මොකද හිතෙන්නේ? මට අවස්ථාවක් තියෙනවා නම් මමත් මේ දේ කරන්න ඕනේ අන්න අය එහෙම කරනවා නම් කරන්න ඕනේ කියලා අපි ඔය පැත්තට පෙළඹෙන ගතිය තියෙනවා. නමුත් සසර විඳින්න වෙන තනියම විඳින්න වෙන දුක්ඛන්දරාව නේද කෙලෙස් ධර්මයන් වලට යට වෙලා මේ ජීවිතේ ජීවත් වෙලා පින්නත් දැනටමත් මොනතරම් ධනෙ බලය මොන දේවල් තිබ්බත් අතුලාන්තයෙන් දුක් විඳින ස්වභාවයක් තියෙනවද නැද්ද නේද අතුලා අතුලෙන් දුක් විඳින්නේ ඇයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කෙරෙහි තියෙන තණ්හාව මේ මම මෙහෙම අහන්නම් මේ අයව කවුරු හරි තේරුම් අරන් තියෙනවද මේ ලෝකේ කවුරු හරි කෙනෙක් මේ අයව තේරුම් අරන් තියනවද? හරියටම. ඒ කියන්නේ තමන් ගෙවන ජීවිතය පිළිබඳව කවුරු හරි කෙනෙක් හරියටම දන්නවද? කවුරු හරි කෙනෙක් හරියටම දන්නවද? නැහැ. එහෙනම් ඒ කාට විතරයිද? මම හැමදාම අහන්නේ. ඒ පිළිබඳව ඒ විඳවිලි ටික, ඒ දුක් ටික ඒ පශ්චත්තාප ටික ඒ පීඩන විඳගන්නේ කවුද? බෙදාගෙනද විඳගන්නේ? නෑ තනියම නේද? ඒවට මුණ දෙන්නේ කවුද? තනියම. සමහර අයට තනියම මේකට මුණ දෙන්න බැරි වෙනකොට කෝච්චි වලටත් පයින්නවා. ඉතින් ඒකෙන් හින්දා මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ කාත් එක්ක එකතු වෙලාද? තනියමයි. මේකට අපිට උදව් කරපු එකම එක දෙයයි තියෙන්නේ එකම එක කෙනයි ඉන්නේ. බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේ දේශනා කරපු ධර්මයක්. ආන්ගේ ධර්මානුකූල මානසිකාරය සකස් කර ගැනීමෙන් අපිට අපේ මේ මේ අත්බව සුවපත් කරගන්න පුළුවන්කම තියෙනවා. මේක රත් වෙන, දැවෙන, පිච්චෙන ගති තියෙන එකක්. ඒකට හේතුව අපේ සිත් තුළම උපදනා වූ අකුසලයන්. හරිද? ඉතින් අන්න ඒ අකුසලයන්ගෙන් දුරවීම සඳහා තමන්ගේම හිතෙන් කුසලයේ උපදවා ගන්න ඕනේ. විතෙන් විත නසනවා වාගේ. වෙන ක්‍රමයක් ඇත්තේම නැහැ. අන්න ඒ තමන්ගේම සිතෙන් උපදවා ගන්නා වූ කුසලයන් උපදවා ගන්නා වූ ක්‍රමවේදයේදී අකුසලයට ඉඩ නොදී අන් අය ඒ විදිහට හැදිරුණ දෙන්. හරිද? අන් අය කටකපට විදිහට හැදිරුණ දෙන්. අන් අය බොරු කියලා හොරකම් කරලා දියුණුන දෙන්. හ්ම් මම ගල් ගෙඩියක් වගේ මහා මේරු පර්වතයක් වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල හික්මෙනවා. ඇයි? එහෙම తాවකාලිකව සුවපත් බොහෝ බොහෝ දේවල් ඒක රාශි කරගෙන ලස්සනට බල සම්පන්නව ජීවත් බොරු කියලා ජීවත් වෙන අය ජීවත් වුණ දේ මොකද ඒක සංසාර විමුක්තිය සඳහා නෙවෙයි විදවන්න ගත්තාම තනියමම තිරසංගත ජීවිතයක් කියලා කියන්නේ හරියට ගැඹුරු වලකට තනියම වැටෙනවා වගේ. කවුරුවත් දන්නේ නැහැ මේ ලෝකේ අම්මා දන්නේ නැහැ තාත්තා දන්නේ නැහැ සහෝදරයෝ දන්නේ නැහැ අපි හිතමුකෝ පාර යනකොට ලොකු ඉඳකට වැටෙනවා මාව කියලා. දැන් මල් ඉඳ හැතුලේ. ගොඩේන්න බලනවා වටේ පිටේ කිසිම ගොඩේන්න පුළුවන් තරම් පේන්නේ නැහැ. දැන් මට හිතේ කාවුරු හරි චුට්ටක් හරි දැනගත්තනම් මාව මෙහෙම වැටෙනවා කියලා මාව ගොඩට ගණී කියලා. නමුත් මට කියන්න විදිහක් නැහැ. මගේ අපි තව දුරකථනයක් ඉසන්දි වෙලා. අර මොකක්වත් නැහැ ළඟ. කෑ ගහන මානෙක කවුරුවක්වත් නැහැ. පාළු පැත්තකින් ගියේ. දැන් ඉතින් මට මොකද කරන්න වෙන්නේ? මේක ඇතුළට වෙලා විඳින දුක් ඔක්කොම තනියම විඳින්න වෙනවා. නේද? ආන් ඒ වගේ තමයි පින්නන්නේ අපි නොයේකුත් අවස්ථාවල තිරිසංගත ආදී තැන්වල උත්පත්ති ලැබුවොත් අන්න ඒ වගේ තනියම විඳවන්න වෙනවා. කවුරුත් දන්නේ නැහැ මාව තිරිසංගල ඉපදිනා කියලා. හරි? ඒ විදිහට දුක් ටික ඔක්කොම විඳින්න වෙනවා. ඒකින්ද මේ භයානක සංසාර ගමනෙන් අත මිදීම සඳහා අපි මේ භයානක අකුසලයන්ගෙන් අත මිදීමේ වැඩපිළිවෙල ආරම්භ කරගන්න ඕනේ. ඉතින් හැම වෙලෙම Tamanට එන අකුසලය මේ අය මෙහෙම කරපු දැන් වැරදි වැරදි වායාමයෙන් අනිත් අය කටයුතු කරනවා. පරේ පරේ මිච්ඡා වායාමා භවිස්සන්ති. මයාමෙත්ත සම්මා වායාමා බලිස්සාමීති අනිත්‍ය වැරදි වැරදි වෑයමෙන් කටයුතු කරනවා මම අපි එහෙම කරන්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානයකින් ඒක නවත්වා ගන්න ඕනේ. ඒක තමයි පළවෙනි ක්‍රමය. මම සාන්තව ඉන්නවා. මම වැරදි කරන්නේ නැහැ. මම වැරදි කරන්නේ නැහැ. මම වැරදි කරන්නේ නැහැ කියලා <clears throat> මම මේ වගේ හැසිරෙන්නේ නැහැ කියලා. ඉතින් අද අපිට සාකච්ඡා කරන්න තියෙන ඊ අපි පාප මිත්‍රතාවය තමන්ගේ හිතේ උපදින එක පාප මිත්‍රයාට ලොල් බවක් තියෙනවා. ඒක කතා කරා. ඒගොල්ලන් අප්‍රමාදී බව නේද ප්‍රමාදය ආහාරයක් දැකලා ආහාරයට තියෙන ගිජු බව එනකොට ඒක අයින් කරන්න අපි කල් දානවා හැම වෙලේම. කුසලයේහි ප්‍රමාදයි. භාවනා කිරීම කල් දානවා. හ්ම් එන්න එහෙම මම නම් අනිත් අය ඔහෙ කල් දදා හිටපු දෙයින් තව කල් තියනවනේ දැන් මම ඕකට වෙලාව නෙවෙයි හ්ම් වැඩි දෙනෙක් බෞද්ධයෝ පින්නත් ලංකාව බෞද්ධයන්ගෙන් පිරි රටක්. පොය නිවාඩුව කියන එක මොකටද? මේක මේක පොය නිවාඩුව කියලා දානවට වැඩිය හොඳයි හුඟක් අය දාන්න විවේක විවේකයේ සඳහා නිවාඩුව කියලා. නේ? බෞද්ධයන්ට පොය නිවාඩුව දුන්නේ ඇයි? නේද? ධර්මානුකූල ජීවිතයක් එදාට ගත කරන්නයි. එතකොට ඒ ඒ පොය දවස බෞද්ධයාගේ අයිතිවාසිකම. බැරි වෙලාවකවත් පොය දවස අවලංගු කරන්න හැදුවොත් කොහොම උද්ඝෝෂණයක් තියෙන්නේ? උද්ඝෝෂණය කරන වැඩි දෙනා ඒකට උද්ඝෝෂණය කරන්නේ ඇයි? දැන් අපිට පොය දවසේ වැඩ තියෙනවා. ධර්ම වැඩ. ඒ අය විතරක් උද්ඝෝෂණය කරයිද? නෑ වැඩිපුර උනන්දුවෙන් උද්ඝෝෂණය කරන අනිත් අය. ඒකද බෞද්ධ අපි තේරුම් ගන්න ඕන මාසෙකට සැරයක්වත් ජීවිතය ගැන තීරණයක් ගන්න. ජීවිතය ගැන හැරිලා බලලා හිතන්න තියෙන දවස තමයි පොය දවස. අඩුම ගානේ. මේ මහ පොරෙන් අයින් වෙලා පොඩ්ඩක් නිදහසේ ඉන්න කැමති නැද්ද පොයටවත් අඩුම ගානේ. ඔක්කොගෙම අයින් වෙලා හරි. අද ඔයාලගේ දවස දරුවනේ. සෙල්ලම්පත් හරි ඔයාගෙන කන එකයි ඇත්තේ. නේද? පුරුදු කරන්න ඕනේ. එක වැඩිහිටි අවුරුදු 17ක 18ක දියණියක් ගැන. එයාගේ අම්මා කතා කරනවා. එක දවසක් තවත් පිරිසක් එක්කලා මාත් එක්ක හරි ආඩම්බරෙන් කතා කරන්නේ. අනේ ඉතින් මගේ ළමයාට හාමුදුරනේ මේ තේකක් හදාගන්න තාම බෑනේ කියලා හිනහ වෙලා හරි ආඩම්බරෙන් කියන තාම තේකක්වත් හදාගන්න බෑ. ඒ තරම් අපි සැපට ළමයා හදලා තියෙන්නේ. කණ්ඩත් පුරුදු කරන්නේ නැතුව ඉඳ තින්නේ. නේද? කෙනෙකුට වැඩක් බෑ කියන එක දක්ෂකමක්ද? එද්දක් හොද ගන්න බැරි නම් දක්ෂකමක්ද? නේද? අපේ දෙමාපිය අපිට පිරිමි ළමයි කියලා බැලුවේ නෑ මං ගිහින් ඉන්න කාලේ. උයන්ද හිටන් කියන්නේ. හදිස්සියක් වුණොත් උයාගෙන කන්න පිරිමියාට පුළුවන්කම තියෙනව නෑ නේද? මුත් ඒකක් හදාගන්නවත් බැරි පිරිමියා ඉන්නවා. ලැජ්ජාවේ බෑ. ඒකක්වත් හදාගන්න බෑ. ඒකින්ද ඒක ලැජ්ජාවක් නෙවෙයි. වැඩක් කරගන්න ඕනම වැඩක් කරන්නේ කොහොමද කියලා කුතුහලයක් තියෙන්න ඕනේ. ඒවා ඉගෙන ගන්න ඕනේ. යමක් කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මොනවද මේ කන්නේ කොහොමද මේවා හැදුනේ කියලා විමසිලි බුද්ධියක් නැත්නම් කවදාකවත් ධර්මය අවබෝධ වෙන්නේ නේද? මේ බත් ටික තැඹුණේ කොහොමද කියලාවත් දන්නේ නැත්නම් ගිලින බත් ටික අඩුම ගන්න. ඒකින්ද හැම දෙයක්ම හැකි පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. ඉතින් ඒ ඒ වගේ අපි තමන්ගේ අඩුම ගානේ පොහොය දිනවා තමන්ගේ වගකීම් ටිකෙන් අතහැරලා ධර්මයේ පැත්තට හැරිලා තමන් ගැන ප්‍රතිවේක්ෂාවක් කරන දිනයක් බවට පත් කරගන්න ඕනේ. ඒක අනිවාර්යෙන් සිද්ධ විය යුතුයි ප්‍රතිවේක්ෂාවක් කරගන්න. ආපසු හැරි බලන දිනයක් බවට පත් වෙන්න ඕන පොය දවස. ඒක බාල තරුණ මහලු කියලා නෑ හැමෝම ඒ සඳහා පෙළ ගස්සන්න ඕනේ, පෙළ ගැහෙන්න ඕනේ. අපිට එතකොට යමක් තේරෙයි අඩුම ගානේ. නේද? කියන්නේ වෙලාව නෑ, වෙලාව නෑ කියලා. අම බොරු. වෙලාව හදාගන්න පුළුවන් ඕන. කොහොම නමුත් කමන්නේ දැන් අපි අපේ කාරණා විග්‍රහයටම අවතීර්ණ වෙමු. ප්‍රමාදය පස්සේ අපේ හිත් තුළ උපදින ඊළඟ කාරණාව තමයි අසද්ධාව, ශ්‍රද්ධාව නැතිකම. සමහර අය ශ්‍රද්ධා සම්පන්නයි, සමහර අය ශ්‍රද්ධා සම්පන්න නැහැ. මොකද්ද ශ්‍රද්ධාව කියන්නේ? බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන මහා සංඝරත්නය ගැන තමන්ගේ හිතේ ඇතිවෙන ප්‍රසන්න ස්වභාවය නිබඳව নিরතුරුව අනේ කියලා නේද අනේ බුදුරජාණන් වහන්සේ අනේ මේ ධර්මය මට කොච්චරනම් ලාභයක් වුණාද මට කොච්චරනම් විසඳුමක් මේ තුල තියෙනවද මගේ සියලු ප්‍රශ්න නැති කරගන්න එකකට එකක් ගලප ගලපා ගලප ගලපා අඩුවක් නැතුවම හැම පැත්තකින්ම හාත්පසින්ම සිත මේ කෙලෙස් වලින් මුදවා ගන්න අවශ්‍ය කරන සියලු දේ මේ ධර්මය තුල තියෙනවානේ මට කිසිම අසරණ භාවයක් නැහැ මගේ හිතේ රාග ආදී කෙලෙස් ධර්ම වල පීඩනයක් තියෙනවා නම් ඒ පීඩනය නැතුවම ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් මගේ හිතේ ද්වේෂය ආදියෙන් පීඩනයක් තියෙනවා නම් තරහක්, ක්‍රෝධයක්, වෛරයක් තියෙනවා නම් ඒ මේවා නැවත නැවත නැగిලා එනවා නම් ඒකෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා ඒ හැඟීම උපදින්නවත් නැති වෙන්න නිදහස් වෙලා ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදය. හරිද? මට අනුන් කෙරෙහි ඊර්ෂියා ඇති වෙනවා නම් නේද අපි කවුරුවත් කියන්නේ නැහැ නේද විතරක්. ඇති වෙනවා නම් ඒක මං කරගත් එකක්ද? ආන් ඒ සංකල්පයට එන්නකො වෙන කෙනෙක් කෙරේ ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා නම් ඒක මන්ද කරගත්තේ. ඇති වුණා. දැන් මොනවා කරන්නද තින්නේ? අනිත් අයගේ දියුණුව දකින්නකොට මාව නිකන් රත් වෙනවා, කන් රත් වෙන ගතියක්, ඇස් නිකන් ලොකු වෙන ගතියක් එනවා. නේද? ඇවිල්ලා ඉතින් ලොකු උත්සාහයක් ගන්නවා පෙන්වන්න නැතුව ඉන්න. හැබැයි කතා කරන විදිහෙන් අර එහෙම අනිත් අයට පේනවා. නේද? හ්ම් ඊර්ෂ්‍යාව ඇවිල්ලා කතා බහ කරනකොට අනිත් අයට හොඳට පේනවා මේ නම් කතා කරේ ඊර්ෂ්‍යාවෙන් තමයි කියලා. හ්ම් එතකොට ඒ වගේ නවත්ත ගන්න බැරුව Taman තුලින් මේක නැగిලා යනවා වාගේම ඒ වෙනුවට අන් අයගේ සතුට දැනිලා අන් අයගේ දියුණුව දැකලා Tamanගේ හිත සතුට වෙන ස්වභාවයකට පත් කරන්න පුළුවන් වෙනස් කරන්න පුළුවන් හරිද සමහර කෙනෙක් මේ ලෝකේ අන් අයගේ දියුණුව දැකලා ඊර්ෂ්‍යාව ඇති වෙන අතර සමහර අයට දැන් ලොකු බිල්ඩින් එකක් හදලා අපි හිතවත් කෙනෙක් අර වැඩියෙන්ම හිතවත් කෙනෙක් ඕක හදුවාම තමයි ඊර්ෂ්‍යාව එන්නේ. වෙන කෙනෙක් හදුවට නෑ. හරිද? අපි හිතමුකෝ එහෙම. අනේ අපේ කෙනෙක් නේ අප්පා ඉතින් මොනවා නේද මොනවා කොච්චර හොඳද? අපේ කෙනෙක් නේ මෙහෙම මේ මේ දිනු වෙලා තියන්නේ කියලා සතුටු වෙන්න ගොඩාක් සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම සිතුවේ එන්නේ නැත්නම් ඒව හදාගන්න ක්‍රමවේදය ධර්මයේ තියෙනවා. ඉතින් ඒක තමයි අපි හැම වෙලෙම කියන්නේ ඒවයි ගවේෂණය කරන්න ඕනේ. කොට පළවෙනියෙන්ම කරන්නේ අපේ චිත්තසංතානයේ ශ්‍රද්ධාව උපදින්නේ නැත්නම් මම ශ්‍රද්ධාව ශ්‍රද්ධාවෙන්ම ජීවත් වෙනවා ශ්‍රද්ධාව උපදවාගෙන ජීවත් වෙනවා අශ්‍රද්ධාවට මම ඉඩ තියන්නේ නැහැ ඉඩ තියන්නේ නැහැ කියලා පළවෙනියෙන්ම තියෙන අදිස්ථානය ගන්නයි හරිද ආන්ගේ අශ්‍රද්ධාවට ඉඩ නොතියා ශ්‍රද්ධාවෙන්ම කටයුතු කරනවා කියලා තමයි සිහියෙන් වීරයෙන් අදිස්ථාණයෙන් යම් කිසි අශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒක යට කිරීම සඳහා අතුලාන්ත මෙහෙයුමක් අතුලාන්ත වේගයක් ඇති කරගන්නවා නම් අන්න ඒකට කිව්වා සල්ලේක පරියාය කියලා. එතකොට ශ්‍රද්ධාවමයි ඒක හිඳ හැදෙන්නේ. ශ්‍රද්ධාව හැදෙන්න හේතු වෙන මූලික සිතෙන්ම ඇතිවිය යුතු අදිෂ්ඨානය. මේක ඊළඟට ඊළඟ අවස්ථාවලදී හේතු වෙනවා. නිවන් දකින්න තුරුම තිබිය යුතු මානසික ස්වභාවයක් තමයි මේ தত্ত্বය කියලා කියන්නේ මේ මේ ගන්න සල්ලේක අසද්දාව නැතිකරන්න. එතකොට සද්දාව කියන එක පින්වත්නි තව චුට්ටක් අපි කතා කරමු මේ ගැන. අපි බොහෝ දේවල් ගැන සාකච්ඡා කරලා තිනවා ಗುಣ දැන පැහැදිලයි මේ සද්දාව ඇති වෙන්න ඕනේ. හුඟාක් අයට ධර්මය ගැන මේ බෞද්ධ පිළිවෙත් ගැන ශ්‍රද්ධාවක් තියෙනවා. හැබැයි ඒ ශ්‍රද්ධාව තියෙන්නේ ඔන්න පන්සලේ ශ්‍රමදානයක් කියලා හාමුදුරුවෝ දැනුම් දෙනවා මාරු මාරුට ඇවිල්ලා මේවා සුද්ධ කරලා දාන්න කියලා. දැන් අනේ අපේ හාමුදුරුවෝ පිළිවෙත් පුරනවා අනේ මහා සංඝරත්නය මේ උන්වහන්සේලාට අඩුවක් වෙන්න හොඳ නෑ. කොච්චර වටිනවද අපිට මේ අවස්ථාව? හ්ම් පන්සලට ගිහිල්ලා නේද එන්න කියලා තියෙන අටට නම් හතට යන්න ඕනේ. ඉවර කරන්න කියලා වෙලාව දාගෙන තියෙන්නේ දෙකට නම් පහ වෙනකම් වැඩ කරන්න ඕනේ. හරිද මේ තමයි මට ලැබිච්ච ලොකුම ලාභය. කියලා ආන් එහෙමද සමදාන වලට එහෙම යන්නේ? ආන් ශ්‍රද්ධාව තියෙන ඇත්තෝ. හුඟක් අය කොහොමද දන්නේ? පිළිවෙත් පුරන මහා සංඝරත්නය, ශාසනයේ පැවැත්ම එහෙමද සමහර අය යන්නේ? සමහර අය යන්නේ කොහොමද? යන්න දෙපෑය ඉතින් කොහොම හරි. නැත්තම් කවදා හරි දානෙටයි දානෙකුයි පාංශකූලකේ කරගන්න වෙච්ච දවසට කරගන්න නැහැ පන්සල හොඳින් තියාගන්න ඕනේ චරිත ඝාතකයක් ගන්න ඕන නම් ගන්න හම්බෙන්නේ නැහැ එහෙමද නැද්ද පිරිත් ටිකක් කියාගන්න ඕනොත් කෙදරක පිරිතක් කියාගන්න ඕනොත් සෙත් පිරිතක් කියාගන්න ඕනොත් ඒවටද බුද්ධ ශාසනය බුදුහාඳුරෝ සාරාංශකයේ කල්පලක්ෂයක් තිස්සේ පෙරම් පුරලා නේද ධර්මයේ දේශනා කරලා මහා සංඝරත්නයක් සැකසුවා ශාසනය ඒකට බලන්නකො බෝධිසත්වයන් වහන්සේ අපිට පිරිත් කියාගන්න දාන ටිකක් දෙන්න නේද හ්ම් බෝධිසත්වයන් වහන්සේ ඔච්චර කැපකිරීමක් කරලා සාසනය හදලා තියෙන්නේ පාංශකූල කරගන්න, ගෙදරට වැඩමලා දාන්න දෙන්න තුන් මාසේ බණ කියා ගන්න නේද? එහෙමද? හුඟාක් අයක ශ්‍රද්ධාව ඕන ඔය වගේ ශ්‍රද්ධාවක් තියෙන. තමන්ගේ වැඩේ කර ගැනීම සඳහා ප්‍රසන්නයි. ඒ අය තමයි පොඩ්ඩක් අම්මකද වෙන්නේ ගලවගෙන යන යන්න. වෙනත් ආගම් වලට යන හදිස්සියේ. ඉතින් එවැනි ශ්‍රද්ධාවක් නෙමෙයි පින්නන්නේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ දැනගෙන, ශාසනයේ වටිනාකම දැනගෙන, ශික්ෂාවෙහි තියෙන වටිනාකම දැනගෙන පිළිවෙත් පුරණ ඇත්තෝ කියලා අපේ හිතේ ලොකු හැඟීමක් ජනිත වෙලා හැම වෙලේම දන ගහලා නැමෙන වැටෙන තත්වයකට හැම වෙලේම අතුලාන්ත සක්කාර ගරුකාර අතුලාන්තයෙන් උපරිම වශයෙන් නිබඳව අකණ්ඩව නැගෙන ප්‍රසන්න භාවයක් තියෙන්න ඕන. ආන්ගේ ප්‍රසන්න භාවය බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිරත්නේ ඒ ඉතින් ඒකට ಗುಣ දැනම පැහැදෙන්න ඕනේ. ಗುಣ දැනම පැහැදෙන්න ඕනේ. හරිද? එහෙම නැත්නම් ඒක හරියන්නේ නැහැ. ඉතින් මමත් ශ්‍රද්ධා සම්පන්නව ජීවත් වෙනවා. අන් අය අශ්‍රද්ධා සම්පන්නව කටයුතු කරනවා. අපි එහෙම නැහැ. අපි ත්‍රිවිධරත්නයේ කෙරෙහි ශ්‍රද්ධා සම්පන්නවම කටයුතු කරනවා කියලා හැම වෙලේම අදිෂ්ඨානයෙන් ඔන්න වැඩේ පටන් ගන්න එහෙමයි. නිවන් දකින්න පටන් ගන්න එහෙමයි. හරිද? හොඳයි. ඉතින් ඒකින්ද ඒ පිළිබඳ අවධානය යොමු කරලා හැම වෙලේම දැඩි අදිෂ්ඨානයෙන් යුක්තව ශ්‍රද්ධා සම්පන්න පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි පින්වත්නි අහිරිකය. හරිද? අහිරිකය කියලා කියන්නේ පාපයට තියෙන ලැජ්ජාව නැතිකම. අපි මේවත් කලින් සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මම මෙන්න මෙහෙම අහනවා කෙටියෙන් මෑතක අපි දීර්ඝ වශයෙන් ඔය ගැන කතා කරා. අර ප්‍රමාදී මොනවද සත්තා පරිහානීය ධර්ම ගැන කතා කරද්දී කොහොම නමුත් අහිරිකය කියලා කියන්නේ පාපයට තියෙන අකුසලයට තියෙන ලැජ්ජාව. හරි? මම අහනවා ඊළඟ කාරණාව තියෙන්නේ ඔත්තප්පය. ඒ කියන්නේ බය. මේ දෙකම අපි එකට කතා කරමුකෝ. ලැජ්ජා බය තියෙනවද? ලැජ්ජාවෙම තියෙනවද දන්නේ නැහැ පාපයට. නේද? ඔන්න එතකොට අපි කියනවා අප්පෝ හාමුදුරනේ අපි හොඳට ලැජ්ජා බය ඇතුව හැදිච්ච අය නේද? ඔබ වහන්සේට නැද්ද දන්නේ අපිට නම් හොඳට ලැජ්ජා බය තියෙනවා. එහෙම නේද? අපි අපේ දෙමව්පියන්ගෙන් අපේ අපේ කල්යාණ මිත්‍රව ආශ්‍රය කරලා හොඳට ලැජ්ජා බය තියෙන අය. මං කියනවා ඒ වුණාට මේ අයට අකුසලයේ ලැජ්ජාව නැහැ කියලා. හරි? අකුසලයේ කෙරෙහි ලැජ්ජාව නැහැ කියලා කියනවා. එතකොට ඔන්න අපිට බලාගත්ත හැකි මොකක්ද මේ නැහැ කියන්නේ. සමහර අය පින්නන්නේ බොහෝ පාපයන් කරනවා කර කර අන් අයට පෙනිපෙනීම පෙනිපෙනීම ඒවා නැවත නැවත නැවත නැවත කරනවා. නේද? එතකොට අපි කියනවා යාට ලැජ්ජා නැහැ කියලා. නේද? ඒ කියන්නේ ලැජ්ජා නැහැ කියන්නේ එයාගේ හිතේ ලැජ්ජාව උපදින්නේ නැහැ කියන එක. එයාගේ හිතේ ලැජ්ජාව උපදින්නේ නැහැ කියන එක. ඒ වගේම අකුසලයේ කෙරෙහි ලැජ්ජාව මේ අයගේ සමහර වෙලාවට අකුසලයේ කෙරෙහි ලැජ්ජාව උපදින්නේ නැහැ කියලා මම කියනවා. හරිද? මොන මෙහෙම අහන්න. <coughs> දරුවන්ට ආදරය කිරීම ලැජ්ජාව වෙන්න ඕන එකක්ද? දරුවන්ට ආදරය කරන්න ලැජ්ජා වෙන්න ඕනද? නෑ කාට හරි ආදරය කරන්න ලැජ්ජා වෙන්න ඕනද? නෑ දරුවෙකුට කියන්න ඕන. ලැජ්ජා වෙන්න ඕනද? නෑ ඕනේ නේද? ආ. දරුවන්ට තියෙන ආදරය කියලා කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? දරුවන්ට තියෙන ආදරය කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. එහෙනම් අකුසලයේ කෙරෙහි ලැජ්ජාව උපදින්නේ නැහැ නේද? මොකද කියන්නේ? අකුසලයේ කෙරෙහි ලැජ්ජාව උපදින්නේ නැහැ නේද? ආ ඒකයි මම කිව්වේ ලැජ්ජා නැහැ. ලැජ්ජාව නැහැ කිව්වේ ඒකයි අකුසලයේ කෙරෙහි ලැජ්ජාව උපදින්නේ නැහැ අකුසලයේ කෙරෙහි ලැජ්ජාව උපදින්නේ නැහැ උපදින සිත් නැහැ කියලාද හිතන්නේ මේ ලංකාවේ තමන්ගේ හිතේ අකුසලයක් උපදිනකොට නොවිය යුක්තක් වුණා, නොවිය යුක්තක් වුණා, ලැජ්ජාවිය යුතු දෙයක් වුණා, පිළිකුල් කළ යුතු දෙයක් වුණා කියලා ඒක බැහැර කරගැනීමේ අදහස් උපදින సంతාන මේ ලක් ධර්ණී තලයේ කොච්චරවත් තියෙනවා කියලා. ගිහි පැවිදි උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී ආදී වශයෙන් සිව්වණක් පිරිසේ වැඩි දෙනෙක් තුල එවැනි අදහස් තියෙන අය හොයාගන්න ඕනෑ තරම් ඕනෑ තරම් ඉන්නවා. හරිද? දරුවන් කෙරෙහි උපදින ආදරය පවා අකුසලයක් මේ කෙරෙහි ලැජ්ජාව උපදී යුත්තේ කොහොමද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. මම අහන මේ අත්තන්ගේ පොඩි කාලේ නම් ආදරය බැඳීම අම්මා තාත්තගෙන් පවා සහෝදර සහෝදරින්ගෙන් අපි යම් දෙයක් ආදරයෙන් බලාපොරොත්තු වුණා නම් යම් කිසි කෙනෙක්ගෙන් පොඩි කාලේ නම් මේ වෙනකම් ඒවා හින්දා හොඳට රිදුනද නැද්ද? හොඳට රිදුනද නැද්ද? වැරදුනාද නැද්ද? බලාපොරොත්තු කඩ වුණාද නැද්ද? නේද? හොඳයි. එහෙනම් ඒ ආදරයක් හින්දා බැඳීමක් හින්දා එච්චර රිදුනා නම් දිගටම දිගටම හැරදුනා නම් නේද? තවත් බැඳීම් ඇති කරගන්න ආදරයක් ඇති කරගන්න බලාපොරොත්තු ඇති කරගන්න ලැජ්ජා නැද්ද නේද ආන්ගේ ලැජ්ජාව උපදින්න ඕනේ අපිට මේක කවදාක්වත් හරියන්නේ නැහැ හරිද අකුසලයේ කෙරෙහි ලැජ්ජාව උපදවා ගන්න ඕනේ ඇයි ඇයි බැරි කෙනෙකුට ආදරය ආදී ධර්මතා ඉදිරියේ වෙනස් වෙන්න ඇයි ඇයි රිදෙන්න නැතුව ඉන්න බැරි? ඒවා හැම වෙලෙම වෙනස් වෙනවා. ඒක කාටවත් නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි. ආදරය ආදී ධර්ම හැම නිමේෂයකම වෙනස් වෙනවා. ඒක අපි හොඳට දන්නවා අපේ හිත ගැන හොයලා බලුවොත්. වෙලාවකට අපිට සමහර අය ගැන ලොකු ආදරයක් ඇති වෙන අතර වාරේ වෙලාවකට කොහොමද? ඕනෙම නෑ මල වදේ කියලා හිතනවද නැත්ද නේද අන්න බලන්න වෙනස් වෙන හැම නිමේෂයකම වෙනස් වෙන හැටි ඒතර හැම වෙලේම වෙනස් වන්නේ නම් ඒ දේවල් පිළිබඳව අපිට නේද හැම වෙලේම වෙනස් වෙන දේවල් පිළිබඳව අපිට විශ්වාසයක් තියන්න කොහොමත්ම බෑ කොහොමත්ම බෑ එතකොට කිසිම දවසක මේ ලෝකයේ කිසිම කෙනෙකුට තමන්ට ලැබිච්ච ආදරයක් වෙනස් නොවි තියාගන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. හරිද? එතකොට ඒක අපි හොඳටම දැක්ක. ඒක සංස්කාරයේ ස්වභාවය. සංස්කාරය කියන්නේ හේතු නිසා ඇති වෙලා හේතු නිසා නැති වෙන එකක්. එතකොට අන්නේ හේතු නිසා ඇති වී නැති වෙන සංස්කාරය කෙරෙහි අපි කොහොමද ඒක වෙනස් වෙන්නේ නැති වෙන්න තියාගන්නේ? නැවත වාරයක් මාව රවට්ටන්න ඒකට ඉඩ දෙන්නද ලෑස්ති? නේද? අන්න ඒ විදිහට ලැජ්ජාව උපදවා ගන්න ඕනේ. මාව මාව මට වැරදුනා. මාව රැවටුණා. බොහෝ වාර ගානක් මාව රැවටුණා. නැවත මම රැවටෙන්නේ නැහැ කියලා ආයෙ රැවටෙන්න යනවා නම් ලැජ්ජාව උපදින්න ඕන සංස්කාරය කෙරෙහි සංස්කාරයෙන් පිළිසරණක් ප්‍රාර්ථනා කරගන්න අපිට ලැජ්ජාව ඇති වෙන්න ඕනේ. සංස්කාරයෙන් පිළිසරණක් ප්‍රාර්ථනා කරන්න ඇයි? පවටලා තියෙන්නේ. හැමදාම හැමදාම රැවටිලා අපි. මේ දේ හොඳට තියේයි මේ දේ නරකට තියේයි මේ දේ හොඳට තියේයි මේ අහවල් දේ හොඳට තියේයි අහවල් දේ දිගටම තියේයි වෙනස් වෙන්නේ නැතුව තියේයි කියලා අපි ගත්තද නැද්ද ගොඩාක් දේවල් නේද විශේෂයෙන් අනිත් අයගේ ආදරය වගේ දේවල් ඒ හැම එකක් නිබඳව নিরතුරුව වෙනස් වෙන ස්වභාවයේ තියෙනවා ඉතින් ඒකින්ද ඒවා කෙරෙහි බලාපොරොත්තු ඇති වෙනකොට අපේ හිතේ ඒවා කෙරෙහි විශ්වාසය ඇති වෙනකොට ලැජ්ජාවක්ම උපදින්න ඕනේ නොවිය යුත්තක් වුණා නොවිය යුත්තක් වුණා කියලා. අන්න ඒ ලැජ්ජාව කියන එක උපදවාගෙනම මම වාසය කරනවා. සියලු අකුසල් කෙරෙහි ලැජ්ජාව උපදවාගෙන වාසය කරනවා කියලා හික්මෙන්න ඕනේ හැම වෙලේම. හරිද? කල්පනා කරන්න ඕනේ. හිතන්න ඕනේ. අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. කිසිම අකුසලයකට මම ඉඩ තියන්නේ නැහැ කියලා. අන්න ඒ එහෙම ලැජ්ජාව හදා ගැනීමේ ක්‍රමවේදය ආරම්භ වෙන්නේ ඔතනින්. ඔය විදිහට හිතුවොත්. නේද? පාපය කෙරෙහි අකුසලයේ කෙරෙහි ලැජ්ජාව. ඒ වගේම තමයි බය. තරුවෙකුට ආදරය කරන්න බය වෙන්න ඕනද? දරුවෙකුට ආදරය කරන්න බය වෙන්න ඕනද? ඕනේ නැහැ කියලා අපිට හිතෙන්නේ. පින්නත් මේ වගේ දැන් මේ අපි ගෙවනවා වාගේ පීඩාකාරී ශරීරයක්. අපි දන්න දවසේ ඉඳන් මේ ශරීරයත් එක්ක වැඩියෙන් විඳින්න වෙලා තියෙන්නේ දුක් ගොඩක්. ඒකට කන්න දෙන්න ඕනේ, බොන්න දෙන්න ඕනේ, නාවන්න ඕනේ, ඒක නඩත්තු කරන්න ඕනේ. නේද? බුදි කරෝලා පහු ගන්න ඕනේ. එතකොට ඒ වගේ මේ පීඩාකාරී ශරීරයක් හිතක් විතරක් නෙවෙයි යම් වැරදීමක් සිද්ධ වුණොත් පින්වත්නි මේ ජීවිතේ ජීවත් කරනකොට අද හැන්දෑවේ හරි කියන්න බෑ මම මිනිමරුවෙක් වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවද නැද්ද තව කෙනෙක්ව මරණ මට්ටමටපත් වෙන්න තියෙන ඉඩකඩක් තියනවද නැද්ද? තියෙනවා නේද? කවුරු හරි ඇවිල්ලා මගේ ඉස්සරහා මගේ දෙමව්පියන්ට කරදර කරන්න ගත්තොත් නේද? නේද? සමහර විට මට කොච්චර නැත්නම් මම බොහොම ප්‍රිය උපදවන කෙනෙකුට කරදර හිරියාර වෙන්න පටන් ගත්තොත් මම කෙනෙක්ව මරා දාන්න පවා නේද? මරණය චේතනාවෙන් නැති වුණත් ගහපු වෙලාවක මරණයක් සිදු වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයන් වලට හේතු වෙන්නේ මගේ සිතේ කුසලය උත්පාදනය කරලා නැති එකයි. නේද? කුසලයේ උත්පාදනය කළ නැති එකයි. ඉතින් ඒක හින්දා අපි දැඩි අදිස්ථානයක් ඇති කරගන්නවා මූලිකව මම පාපයේහි බය උපදවාගෙන වාසය කරනවා. දැන් දරුවන් කෙරෙහි ඇතිවන ආදරය ආදිය හින්දා අපිට එයාලව දැකීමේ ඇසීමේ විඳීමේ ආශාවකින් නිබඳව ඉන්නවද නැද්ද ආදරය කරන හැම දෙයක් ගැන කොච්චර දැක්කත් මදිද නැද්ද කොච්චර ඇහුවත් මදි සමහර ඒ කියන්නේ රූප තණ්හා සද්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා ස්පර්ශ තණ්හා ධම්ම තණ්හා කියන නිබඳව අපේ సంతානවල බුර බුරා නැගෙනවා තණ්හාව ආන්ගේ දැකීමේ තණ්හාව දැකීමේ උවමනාව නොදැටින්ද බැරිකම කියන දේවල් ඉවරුනේ නැත්තම් මැරෙන්න ඉස්සෙල්ලා මගේ මට මොකද වෙන්නේ මැරෙන්න ගියාම තණ්හාව ඉතුරු නම් මොකද වෙන්නේ ඊළඟ භවයක් ආය හැදෙනවා ආය මොන්ඩිසෝරි යන භවයක් හැදෙනවා ආය කොනක ඉඳන් දුක් විඳින. ඉතින් මේක නම් කමන්නේ නැහැ. තව වැඩිනොත් ඒවා හම්බ වෙනවා වෙලාවකට. මානව ජීවිතයක් ලැබුණොත් හොඳයි. නැත්නම් ඊට වැඩිය ගොඩාක් ලොකු දුකකට පත් වෙන්න වෙනවා. මේ ඔක්කොම මෙන් ඔන්න ඔය කියන ආදරය ආදී බැඳීම් හින්දා. හරි? ආදරය ආදී බැඳීම් හින්දා. එතකොට අපිට කල්පනා කරගන්න වෙනවා එහෙමනම් බය වෙන්න ඕන මම නැවත දුක් විඳින මහා භයානක සංසාරයට වැටෙන්න හේතු වෙන දෙයක් තමයි මෙන්න මේ ඇති කරගන්න බැඳින්න. ඒවා අපිට රසවත් විදිහට දැවුනට පින්නත් නේ. ඒවා හින්දා අපි ලොකු දුකකට අනාගතේ පත් වෙන්න පුළුවන්. එහෙනම් මම අහනවා දරුවෙකුට දැඩි ආදරයකින් කටයුතු කිරීම බය වෙන්න ඕන දෙයක්ද නැද්ද? නේද? සතර මහා දුක්ඛ ස්කන්ධයකට හේතු වෙන දෙයක්. අන්න ඒ බය අකුසලයේ කෙරෙහි බය අපේ හිතේ හැම වෙලේම උපදින විදිහට හදාගන්න නම් සල්ලේක පරයය කියලා කියන්න මේ මම අනිත් අය අකුසලයට බය නැතුව ජීවත් වුණාවේ හරිද ඒ කට්ටිය අකුසලයට බය නැතුව හිටියට අපි නම් එහෙම කරන්නේ නෑ මම නම් එහෙම කරන්නේ නෑ මම අකුසලයට බය උපදවාගෙන වාසය කරනවා අකුසලයට බය උපදවාගෙන වාසය කරනවා කියලා තමන්ගේ අතුලාන්ත හැඟීමක් උපදවා ගන්න ඕනේ ඒ හැඟීම තමයි ඉතිරි කාරණා ටිකට ලොකු රුකුලක් බවට පත් වෙන්නේ අන්නේ උපදින හැඟීම. එතකොට ඒ තමයි මෝහය සහ අහිරිකය අහිරිකය සහ අනෝතප්පය කියන දෙක. ඊළඟට බහුශෘත භාවය හරිද? අපස්සුතා කියලා කියන්නේ බහුශෘත භාවය නැතිකම අල්ප බෝ අසුපිරු තැන් නැති බව. බහුශෘත කියන්නේ බොහෝ අසුපිරු තැන් ඇති බව. හොඳයි. මේක ඕනද දන්නේ නැහැ. ඇයි ඇයි අපිට බෞද්ධතාවය ඕන වෙන්නේ? මේ බලන්න වෛද්‍යවරයෙක් ඉන්නවා වෛද්‍යවරයෙක් ඉන්නවා අපි යනවා මම හැමදාම කියන්නේ වෛද්‍යවරයෙක් ළඟට අපි යනවා ගිහිල්ලා ලෙඩාව පරීක්ෂා කරනවා මේක හොඳට තේරුම් ගන්න ඕනේ ලෙඩාව පරීක්ෂා කරනකොට පින්නත් මේ වෛද්‍යවරයා දැන් ඔන්න වේදනාලාව දාලා නේද ඒකෙන් ඒ අදාළ දේවල් බලලා ඊළඟට රුධිර පීඩනය වෙනමම පරීක්ෂා කරලා බලලා දිව එළියට දාන්න කියලා ඇස් යට පරීක්ෂා කරලා ඔය වගේ ඒකුත් ලෙඩ ගැන විස්තර අහලා මේ ඔක්කොම ටික මේ වෛද්‍යවරයා ගවේෂණය කරනකොට එයාට මේ ලෙඩේ ගැන අදහසක් එනවද නැද්ද මේ රෝගියාගේ ක්‍රියාකාරීත්වය රෝගියාගේ తত্ত্বය දැනෙනකොට අර මනසට ඒ ලෙඩේ ගැන අදහසක් එනවා. අපි කියන සමහර වෛද්‍යවරු හරි ඉක්මනට ලෙඩේ අඳුර ගන්නවා සමහර අය එහෙම නැහැ කියලා. එහෙනම් එහෙම වෙනසකුත් තියනවද නැද්ද? එහෙනම් මේ මානසිකාරයේ එක එක කෙනාට එක එක කෙනාට ඇති වෙන්නේ එක එක විදිහේ තත්ත්වයන්. එහෙම නේද? ආ. දැන් බලන්න අපිට කවදා හරි දවසක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය ඇත්ත తත්වය තේරුම් ගත යුතු තියෙනවා. හරිද? දැන් අපි හිතමු ඒ ඇත්ත తත්වය තේරුම් ගන්න අපිට ඒ කෙරෙහි අපේ මනස යොදවාගෙන මේ රූප සංතතිය වේදනා සංතතිය පිරික්සන්න ඕනේ මනස ඒකට යොදවාගෙන හරියට අර ලෙඩා පරීක්ෂා කරන වෛද්‍යවරයා වගේ හරි දැන් ඔන්න කෙනෙක් කල්පනා කරනවා ඉන්නකෝ මේක හරියන්නේ නැහැ හැමදාම වෛද්‍යවරට සල්ලි දෙන්න බෑ මම වේදනාලාවක් ගෙදර අරන් යනවා කියලා වේදනාලාවක් අරගෙන ගෙදර ගිහිල්ලා ඊළඟ දවසේ ළමයා අසනීපෙච්ච ලාවක කවුරුහරි අතරින් වුණාම එන්න කියලා වෛද්‍යර වගේම හොඳට පුටුවක ඉඳෝලා හරිද විස්තර අහලා වේදනාව තියලා බලලා දිව එළියට දාන්න කියලා ඇස් පල්ලෙහාට කරලා හරි ඔක්කොම කරලා පරීක්ෂා කරනවා අර විදිහටම පරීක්ෂා කරාට පින්නත්නේ එයාගේ ඔළුවට අන්න ලෙඩාව නම් පරීක්ෂා කරන්න පුළුවන්. නමුත් ඔළුවට ප්‍රතිකාරයක්වත් ලෙඩේ හඳුනා ගැනීමවත් එන්නේ නැහැ. එන්නේ නැහැ. නේද? ඇයි එන්නේ නැත්තේ? එන්නේ නැහැ නෙවෙයි එන්න එන්න නැහැ. කොහෙද නැත්තේ? තමන්ගේ මනසේ ඒක නැగిලා එන ස්වභාවය නැහැ. ඇයි ඒ? බෙහෙත් ගැන ප්‍රතිකාර ගැන ලෙඩේ ගැන ගවේෂණය කිරීම ඊට කලින් වෙලා නෑ අහලා දැනගෙන නෑ මේ ලෙඩේට මේක මේ ලෙඩේට මේක මේකට මේක මේකට මේක මේක මෙහෙම වෙන්නේ මේකයි මේකට හේතුව මේකයි මේක නැති කිරීම මෙහෙමයි කියලා නේද ශාරීරික ලෙඩ ගැන අහගෙන නෑ මෙයා අහගෙන නැතුව අර කරන්න ඕන නිකන් අර වැඩේ විතරක් කරුවට හරියන්නේ නෑ හරි සමහර අය භාවනා කරන්න ඉඳ ගන්නවා හරි කොයි වගේද කොයි වගේද? කමටහනෙන් මොකද්ද වෙන්නේ කියලා හරියට අහගන්නේ අහගෙන නැතුව. හරියටතර කවුරු වගේද වෙන්නේ? ලෙඩේ පරීක්ෂා කරන වෛද්‍යවරයෙක් නොවන කෙනෙක් වගේ එයාට සමහර චිත්ත සමාධියක් ඇති වෙන්න පුළුවන්. ඇති වෙලා වේදනාව හම්බෙන්න පුළුවන්. වේදනාව හෝ සංඥාව හෝ පංච උපාදානස්කන්ධයට එයාගේ හිත එකඟ කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි හරියටම ලෙඩේ පරීක්ෂා කරන වෙලාවේ වෛද්‍යවරයාට වෛද්‍ය සංඥා නැත්තම් ලෙඩ සංඥා ප්‍රතිකාර සංඥා එයාගේ මනසේ යෙදුණා නේද? යෙදිලා ලෙඩේ හඳුනගත්තා. මේ රෝග ලක්ෂණත් එක්ක ලෙඩේ හඳුනගත්තා. තේරෙනවද මම කියන එක? අපි මෙහෙම මොකක් හරි දෙයක් දිහා බලපුවාම ඒක ගැන අපි දන්න දේවල් අනුව තමයි අපිට සිතුවිලි එන්නේ. ඒතර යමෙක් එක දිගට භාවනා කරනවා මේ සමතයක් වැඩෙනවා යාට හොඳට කය දැන් සමහර අය කියනවා මට මට කය දැනෙන්නේ නැතුව යනවා හිත කොහෙවත් යන්නේ නැහැ හිත එකනක නැවතුණා දැන් මොකද කරන්නේ ඒ කෙලින්ම අහනවා අපි දැන් මොකද කරන්නේ ඉතින් ඇයි අහන්නේ කරන්න ඕන දේ කලින් දන්නේ නැහැ අත් අර වෛද්‍යවරයා වගේ වෛද්‍යවරයා නොවන කෙනා ලෙඩ පරීක්ෂා කරනවා වගේ තමන්ගේ පංච උපාදානස්කන්ධය තමන් විසින් පරීක්ෂා කරනවා පරීක්ෂා කරන්න චිත්ත ඒකාගතාවයක් වර්ධනය කරගත්තට එයාගේ මනසට අර අදාළ ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. යෙදෙන්නේ නැත්තේ ඇයි? <coughs> බොහෝ ඇසූ පිරූතෙන් නැති හින්දා. හරිද? බොහෝ ඇසූ පිරූතෙන් නැති හින්දායි යෙදෙන්නේ නැත්තේ. එතකොට දැනගන්න ඕනේ බහුසුතභාවය කියන්නේ මොකද්ද කියලා. හරිද? එතකොට මේ ධර්මය ගැන බොහෝ දේවල් අපි දැනගෙන තියාගන්න ඕනේ. ඒව ගැන හොයන්න ඕනේ. ඒකට තමයි ත්‍රිපිටකයක් තියෙන්නේ. රැවටෙන්නව නැත්තම්. එතකොට රැවටෙන්නේ නැහැ මේ තැනත්තා. මෙයා මෙයා එතකොට අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය, දුක්ඛ ස්වභාවය, මේකේ තියෙන අසාර ස්වභාවය, මේ වගේ බොහෝ දේවල් පිළිබඳව හොඳින් ගවේෂණය කර කර ගවේෂණය කර කර බහුසුතභාවය හදාගන්න ඕනේ. හරිද? ගුරුවරුන්ගෙන් අහගන්න ඕනේ. මේක ධර්මයේ තියෙන්නේ කොහොමද? සුතා දතා වචසා ಪರಿචිතා කියලා මනසාන්පෙක්කිතා කියන තැනට යන්න ඉස්සෙල්ලා ශ්‍රවණය කරන්න ඕනේ, ධාරණය කරන්න ඕනේ, තමන්ගේ මනසින් නැగిලා යන විදිහට නේද? මානසිකාරයක් වෙන විදිහට මේක එක දිගට මෙහෙමයි මෙහෙමයි වෙන්නේ, මෙහෙමයි වෙන්නේ කියලා නැగిලා යන විදිහට සකස් කරගන්න ඕන පිළිවෙලකට එන විදිහට. ඒකට කියන වචසා පරිචිතා කියලා. ඊට පස්සේ තමයි මනසානුපෙක්කිතා කියලා කියන්නේ. මනසින් යමක් දකින්න නම් තමන්ගේ මනසට ඒ දකින්න දේ පිළිබඳව పూర్ව දැනුමක් තියෙන්න ඕනේ ඒ ගවේෂණය කරන දේ පිළිබඳව. එතකොටයි දැනගන්නේ මෙන්න මේක තමයි මේක මේක තමයි කාමච්ඡන්දේ මේක තමයි ව්‍යාපාදේ මේක තමයි තීන මිද්දේ මේක තමයි මේක තමයි මගේ තුල ඇති වෙන ලක්ෂණ මේ නොයෙකුත් අක්ෂලයන් ඇති වෙන ස්වභාවය මේකයි කියලා Tamanටම ඒක බැහැර කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් බහුසුත භාවය කියන එක තාම වටිනවා. අද කාලේ බොහෝ ඇසූ පිරූතන් අයගේ ලොකු අඩුවක් තියෙනවා. හ්ම් අහන්න ඕනේ දැන් කාලේ පොත්පත් තියෙනවා අන්තර්ජාල තියෙනවා ඒ හැම එකකින්ම තමන්ගේ නිවසේම ත්‍රිපිටකය ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා ඕන වෙලාවක ත්‍රිපිටකේ ගවේෂණය කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේ தත්වයන් යටතේ අපි ඒ බහුසුතභාවය වර්ධනය කරගන්න තියෙන පහසුකම් තිබියදී වර්ධනය නොකරගෙන හිටියොත් අපිට ඒක ධර්ම අවබෝධයට හේතු වෙන්නේ නෑ ධර්ම අවබෝධය තමන්ව මුලාවටපත් වෙන්න හේතුවක් වෙනවා බහුසුතභාවය නැති එක. ඉතින් ඔය කරුණු ගැන අපේ අවධානය යොමු කරලා අපේ ජීවිතේට මේවා එකතු කරගන්න ඕනේ. එකතු කර ගැනීම සඳහායි අපි මේවා සාකච්ඡා කරේ සුවචභාවය පිළිබඳව, කල්යාණ මිත්‍ර සම්පත්තිය, අප්‍රමාදී බව, ඒ වගේම ශ්‍රද්ධාව, හිරියොතප් ආදී දේවල් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරගෙන කටයුතු කරන්න ඕනේ. ඉතින් අද දවසේ අපි බොහෝ ධර්මයන් සාකච්ඡා කරා. මේ සාකච්ඡා කරපු ධර්මයන් තමන්ගේ නිවසට වෙලා ශ්‍රවණය කරලා හිත හිත පිනෙන් පුරවා ගන්න කුසලයෙන් පුරවා ගන්න අවශ්‍ය කරන ඒ දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියේ වාසය කරන මේ පිරිස. ඉතින් මේ අය තමන්ගේ බාහුව බලය යොදලා ධනය හරිවාම්ප කරගත්ත ධනය ප්‍රහදාන් කරලා ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරා. ඉතින් ඒ අය වෙනුවෙන් ධර්ම ශ්‍රවණය කරපු මානේ හිටපු අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු අය වෙනුවෙන් බණපදයක් අහපු වාරයක් ගානේ තමන්ගේ සිත පිරිසිදු කරගන්න වාරයක් වාරයක් ගානේ මේ මැදිරියේ වාසය කරන ධර්ම දානමය පුණ්‍ය කර්ම සිද්ධ කරපු හැම දිනාටම ඒ පින් හේතු වේවා උතුම් නිවනට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති